ආනන්දගේ මේක කියන රැකිනා අපි මේ දෙවල පුදුගහන සීමහා දෙවියන් රැකදීවා. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ ගම්පහ වතුරුගම කන්නිමහර වේලවනාරාම වාසී අමතගවේසී ආර්ය සමාජී ලේකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරි සීවලි ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සේ සමාදන් වීම සඳහා අපි নমස්කාරය කියමු.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 ගුවන් විදුලි සංස්ථාවෙන් විසුරුවා හරිනු ලබන ඊ타මත්ම වැදගත් ධර්ම දේශනාවක් සඳහා ශ්‍රවණය කිරීම සඳහා මේ සදහවත් හැම දිනාම දැන් සැදී පැහැදී බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී මුක දේශනා පාඨයක් මේ පින්වත්තුට මම ඉදිරිපත් කළා. ඒ දේශනා පාඨයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන මොකද? චිත්තස්ස ධමතෝ සාදු චිත්තං ධන්තං සුඛවහං මහණෙනි මේ සිත দমনය කිරීම හොඳයි. මොකද හේතුව ඒ দমনය කළා වූ සිත ඇති අයට සැප ඇති කරලා දෙනවා. සිත দমনය කිරීම හොඳයි. ඒ দমনය කළා වූ සිතෙන් තමයි අපිට සැපයක් කියලා දෙයක් බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතන සැපය කියලා වචනයක් අපි ප්‍රකාශ කළා. ඒ සැපය කියන තැන තව වචනයක් තියෙනවා දුක කියලා එකක්. එතකොට සැප දුක කියලා මේ ලෝක ධාතුවේ සිටින්නා වූ සත්‍යයන් සම්බන්ධයෙන් අපි කතා කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අච්චරා සංඝාත වික්කවේ භවන්න වන්නේමි. අසුරු ගහන මොහොතක්වත් මම භවයේ වර්ණනා කරන්නේ නැහැ. මොකද හේතුව මේ සසරේ සැරිසරන්නා වූ සීලූම සත්වයන්ගේ සිත් තුළ රාග, දෝෂ, මෝහ ආදී අකුසල චෛතසික නිතර ජනිත වෙනවා නම් ඒ සිත් තුළ සැපයක් කියලා දෙයක් දකින්න නැහැ. එහෙනම් සැපයක් නැහැ කියලා කියන්නේ දුකක්. දුකක් නැති නිසා තමයි බුදු පියාණන් වහන්සේ ලෝකේ වර්ණනා කළා නැත්තේ. වර්ණනා කරන්න සැපයක් තියෙන්න ඕන. නැති සැපක් දේශනා කරන්න විදියක් නැහැ, පනවන්න විදියකුත් නැහැ. එහෙනම් සැප තියෙන තැනක් තියෙනවා. ඒ සැපේ තියෙන්නේ ලෝකයේ තුල නෙවෙයි. ලෝකෝත්තර නිර්වාණ ධර්මයේ තුල තමයි. දැන් එතකොට සම්බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ පින්වත්නි මෙන්න මේ සැප දුක කියන එක පැහැදිලි කරලා දෙන්නයි. ඒතකොට නිරන්තරයෙන් සත්‍යයා සම්බන්ධයෙන් කතා කරනකොට අපි දකින්න තියෙන්නේ රාග, දෝෂ, මෝහාදී අකුසල චෛතසික මේ සිත තුළ ජනිත වෙනවා නම් ඒ සිත් තුළ කවදාකවත් සපක් කියලා දෙයක් දකින්න නැහැ. එහෙනම් නික්ලේශී උත්තමයන්ගේ සිත් තුළ තමයි ලෝකේ ධර්මයන් අතහැරී කරපු නිසා රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියනා වූ සකල ක්ලේශයන් ප්‍රහීන කරපු නිසා තමයි උන්වහන්සේලා මේ ලෝකයෙන් එතර වෙලා නিত্য සුන්දර පරම මංගල වූ උතුම් නිර්වාණ සත්‍ය නිර්වාණ ධාතුවට සම්ප්‍රාප්ත වූ උත්මයෝ තමයි නිතරම සැපේ තුල ඉතින්නේ ඔය සැපේ කියන එකක් පින්වතුනි විඳීමක් තියෙන්න බෑ සැපේ තුල. විඳීමක් තියනවා නම් එතන තියෙන දුකක්. එහෙනම් ලෝකෝත්තර සිත් තුළ විඳීමක් නෑ. එතන තියෙන්නේ කැමැති බව හා අකමැති බව පමණයි. දැන් ඒ ටික අපි මෙතෙන්දී මේ පින්වත්තුන්ට අවබෝධ කරලා දුන්නා. එතකොට මේ චිත්තාන් පස්සනාවට අනුගතව තමයි මේ ධර්ම දේශනාව මේ පින්වත්තුන්ට පැහැදිලි කරලා දෙන්නේ. දැන් අපි දකින්න ඕනේ මේ මාතෘකාව යටතේ අපි අවබෝධ කරගන්න ඕනේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නා වූ චිත්තානුපස්සනාව. දැන් මේ හැම කෙනෙක්ම නිතරම ධර්මදේශනා අහනවා. එතකොට මේ ධර්මදේශනාවලදී මේ පින්වත්තුන් දැනුවත් වෙලා කියනවා භවයට යන්නේ කුමක්ද? මේ කයින් නිකුත් වෙලා යනා වූ විඥාන ශක්තිය. විඥාන ශක්තිය තමයි මෙතනදී සත්‍ය සම්බන්ධයෙන් පහ වෙලා යන්නේ. ඒ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා චුද්ධ අපේත විඥානෝ නිරත්තංව කලින්දරං කියලා. චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්දරං මේ කයින් විඥාන ශක්තිය පහ වුණාම කය හරහට වැටෙනවා සොහොන් දර කැලලක් හා සමානව. දැන් අපි මේ ගැන කතා කරන්නේ කුමක් සසාද? දැන් බලන්න ඕනේ. පින්වත්නි භවයට යන්නේ සිත. ඒ නිසා හතර හටිපට්ඨානයේ විශේෂයෙන් දේශිත චිත්තානුපස්සනාව ගැන අපි අවබෝධ කරගන්න ඕනේ. භවයට යන්නේ සිත. ඒ සිත සකස් වෙන්නේ කොහොමද? මේ භවගාමී සිත සංස්කරණය වෙන්නේ කොහොමද? නිකිලස් කරගන්නේ කොහොමද? කෙලෙස් සහිත නැති සිතක් ඒ කියන්නේ කෙලෙස්යන්ගෙන් මුදවාගත්තා වූ සිතක් බවට තමාගේ සිත පත් කරගන්නේ කොහොමද? ඒ සඳහා කළ යුතු ප්‍රතිපදාව කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි විශේෂයෙන් මේ චිත්තානුපස්සනාවේදී අපි මේ පින්වත්තුන්ට පැහැදිලි කරලා දෙන්නේ. දැන් මෙතෙන්දි මම පොඩි දේශනා පාඩයක් සම්බුද්ධ දේශනා පාඩයක් මේ පින්වත්තුන්ට මතක් කළා. විඥාන ශක්තිය තමයි කයෙන් පහ වෙනවා කියලා දේශනා අභ්‍යන්තර රූප කියලා. මේවට කියන්නේ අභ්‍යන්තර රූප. තමන් ධර්මදේශනාවලදී මතක් කරනවා මේ පින්වතුන්ට ඉන්ද්‍රිය ద్వාර ආයතන කියන නමත් ඉදිලා තියෙනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ නායකත්වය. කොහොමද සඳහා නායකත්වයේද? සිතස් සකස් කිරීම සඳහා නායකත්වය. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනී ඉන්ද්‍රිය. ඊළඟට ద్వාර කියලා නමකුත් ඉදලා තියෙනවා. ඒ ద్వාර කියලා කියන්නේ චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර, ජීවහ ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර. එතකොට මේ ద్వාර කියන නමත් ඉදලා තියෙනවා. ඊළඟට ආයතන කියන නමත් ඉදලා තියෙනවා. චක්කු ආයතනේ, සෝත ආයතනේ, ගාන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. දැන් ඔන්න ඔය 6 සත්‍ය සම්බන්ධයෙන් පමණයි දකින්න පුළුවන් වෙන්නේ. ඒවට කියන්නේ අභ්‍යන්තර රූප. මෙන්න මේ හය සඳහා අභ්‍යන්තර මේ රූප සඳහා බාහිර ලෝකයෙන් තවත් රූප හයක් ඇදී පවතිනවා. ඒවට කියන්නේ බාහිර රූප. ඒව මොනවාද? වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මෙන්න මේ බාහිර ලෝකයේ ඇති ඒ රූප මේ ආයතනවල තියෙනා ප්‍රසාද රූපයට දැන් ඇහැ ගත්තාම ඇහි තියෙන ප්‍රසාද රූපය කියලා එකක්. ඒකට කියන්නේ චක්කු ප්‍රසාදය. කනේ තියෙනවා ප්‍රසාද රූපයක්. ඒකට කියනවා සෝත ප්‍රසාද. ওই විදිහට මේ ආයතන 6 සම්බන්ධයෙන් චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, දිව්ව ප්‍රසාද, කාය ප්‍රසාද, මනෝ ප්‍රසාද මෙන්න මේ ප්‍රසාද රූපයට බාහිර ලෝකයේ තියෙන අර මුලින් සඳහන් කරපු වර්ණ රූපාදී ඒ රූපයන් නිතරම ඇදී පවතිනවා. ඇදී පැවතුන අවස්ථාවේදී විඥාන ශක්තිය සකස් වෙනවා. ඕන දැන් අපිට දේශනාවනු පැහැදිලි කරගත්තා විඥාන ශක්තිය කොතනද සකස් වෙන්නේ සත්‍ය සම්බන්ධයෙන් ආයතන 6 මුල් කරගෙන. ඒ අවස්ථාවේදී අපි කියනවා චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, જીවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. දැන් පැහැදිලි කරගත්තා විඥානය කියන්නේ පින්වත්නි ධාතුවක්. සිත එහෙම නෙවෙයි. එතකොට මේ ධාතුව සකස් වෙන්නේ කොහමද? දෙකක් එකතු වුණාම ද්වයම් පටිච්ච විඥාන සම්භූති. දෙකක් එකතු වුණාම විඥාන ශක්තිය සකස් වෙනවා. මොකද්ද දෙක? අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි. මොනවාද අභ්‍යන්තර රූපය? ඇස ඒකේ ප්‍රසාද රූපයට බාහිර වර්ණ රූපය ඇදී පැවතුනහම චක්කු විඥාන සකස් වෙනවා. ඒ නිසා බුදුපියාණන් වහන්සේ මෙතන දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන චක්කුංච පටිච්ච කියන්නේ නිසා කොමක් නිසාද ඇස නිසා රූපේච බාහිර ලෝකයේ සම්බන්ධයෙන් තියනා වූ ඒ වර්ණ රූපය සම්බන්ධයෙන් තමයි පින්වත්නි දැනුවත් වෙන්නේ චක්කුංච පටිච්ච වන්නේච uppajjati චක්කු විඥානං. එතකොට වර්ණයේ දැනුවත් වීම තමයි චක්කු විඥානීය කියලා කියන්නේ. සෝතංච පටිච්ච සද්දේච uppajjati සෝත විඥානං. කනද නිසා ශබ්දේ හටගන්නා විඥාන්ට කියනවා සෝත විඥානී කියලා. එතකොට විඥාන සකස් වෙන්නේ ඇහි නෙවෙයි බාහිර ලෝකේ. ඇහැ උපකරණයක් පමණයි. ඇහැ උපකරණයක් පමණයි බාහිර වර්ණීහි සකස් වෙන විඥාන ශක්තියට කියනවා චක්කු විඥානය. ඒ වගේම තමයි කනෙහි නෙවෙයි විඥාන ශක්තිය සකස් වෙන්නේ බාහිර ශබ්දයේ. ඒ ශබ්දය හැබැයි කනේ තියෙන ප්‍රසාද රූපයට ඇදී පවතින ඕන දෙකක් එකතු වෙන්න ඕන දෙයම් පටිච්ච විඥාන සම්භූතිය. දෙකක් එකතු වුණාම විඥාන ශක්තිය සකස් වෙනවා. ඒකට කියනවා අපි සෝත විඥානීය කියලා. ඊළඟට ওই විදිහට නාසය සම්බන්ධයෙන් තියෙන ප්‍රසාද රූපයට බාහ්‍ය ලෝකයේ තියෙනා වූ ගන්ධ රූපේ ඇදී පවතිනවා. මේක ස්වභාව ධර්මයක් කවුරුන් විශ්ින් කරන දෙයක් නෙවෙයි. ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වයෙන් අපි අවට තියෙනා වූ ගන්ධ සුවඳ මේ නාසයට ආග්‍රහණය කරන අවස්ථාවේදී උස්ම ගන්නකොට ගන්ධ රූපේ ඇදී පැවතිලා ඒ නාසයේ තියෙන ප්‍රසාද රූපයට සම්බන්ධීකරණය වුණාම අපි දැනුවත් වෙනවා. මොකද දැනුවත් උනේ ගන්ධෙහි දැනුවත් වුණා. එතෙන්දී බුදුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥාන. ඔය විදිහට જીවහාච පටිච්ච රසේච උප්පජ්ජති જીවා විඥානං කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං මනෝච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. දැන් අපි පැහැදිලි කරගත්තා මේ ආයතන 6 සම්බන්ධ කරගෙන විඥාන ශක්තිය 6 පොලක සකස් වෙනවා. හැබැයි මේ විඥානය කියන්නේ ධාතුවක් ඒ සකස් වෙන්නේ සත්‍ය සම්බන්ධයෙන් පමණයි ආනෙකට කියනවා සවිඥානකත්වය කියලා කියන්නේ ඕකයි විඥාන ශක්තිය සකස් වෙනවා නම් ආයතන හයෙන් එකක් හෝ කීපයක් මුල් කරගෙන එතනදීනේ සවිඥානකත්වය කියලා කියන්නේ ඒකයි එතකොට සවිඥානකත්වයේ තියෙන්නේ කොතනද ජීවමාන සත්‍ය සම්බන්ධයෙන් එතකොට මරණ මොහොතේදී මොකද වෙන්නේ මෙන්න මේ මරණ මොහොතේදී මේ ආයතන හයේ පහක් ක්‍රියා විරහිත වෙනවා. මේ කය සම්බන්ධයෙන් තියෙනවා ආයතන හයක්. මොනවාද හය? ඇස, කන, නාසය, දිව, කය, මන. මරණ මොහොතේදී මොකද වෙන්නේ? අර කයට සම්බන්ධ වෙලා තියෙන ආයතන පහම ක්‍රියා විරහිත වෙනවා. ලොප් වෙනවා කියන්නේ ඒකනේ. ඒ ක්‍රියා විරහිත වුණාම වැඩ කරන්නේ මොකද්ද? මන කියනා වූ රූපය. මන කියන්නේ රූපයක්, චිත නෙවෙයි. ඔය මනෝ රූපයට ධම්ම රූප එනවා. හටගන්නේ මොකද්ද? මනෝ විඥානය. ආන්ගේ විඥාන ශක්තිය තමයි පින්වත්තුනේ මේ චුද්ධෝ අපේත විඥානෝ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. එතන තියෙන්නේ මනෝ විඥානය තමයි මේ කයෙන් පහ වෙලා යන්නේ. එතකොට මේ කයෙන් පහ වෙලා යන විඥාන ශක්තිය තමයි ප්‍රතිසන්දිසිතව බවට පත්වීමට හැකියාව තියෙන්නේ. මෙතන තියෙන චුති චිත්තය ඊට පස්සේ ප්‍රතිසන්දිසිතය. පුනර්භවය කියන්නේ නැවත යම් කිසි තැනක ගිහිල්ලා ප්‍රතිසන්දිය ගන්නවා. ඒ ප්‍රතිසන්දිය ගන්න නම් විඥාන ශක්තිය පහවෙන්න ඕනේ. විඥාන ශක්තිය තනිව යන්නේ නැහැ. මනයි ඒ අවසාන අවස්ථාවේදී හට ගන්නා වූ සිතයි. ඒකට කියන්නේ චුටි චිත්තය. දැන් බලන්න ඕනේ සිත සකස් වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතනදී අවසාන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන කුමක්ද විඥාන ශක්තිය පහ වෙනවනේ තනි කරව කිසියවත් විඥාන ශක්තිය හටගන්න බෑ තනිකරව කොහොමත් කිසිම අවස්ථාවක විඥාන ශක්තියක් විද්‍යමාන වෙන්නේ නැහැ. නාමංච රූපංච කියලා දේශනා සඳහන් කරනවානේ. මේ විඥානීය සකස් වෙන්නේ කොහොමද? නාම රූප ප්‍රත්‍ය කරගෙන. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන. එතකොට නාම කියලා කියන්නේ සිතුවිලි පහ. මොනවාද සිතුවිලි පහ? ඔය සිත සකස් වෙනකොට අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි දෙකයි එකට එකතු වුණ ගමන් හට ගන්නවා විඥානය. විඥානය තනිය සකස් වෙන්නේ නාම ධර්ම පහක් සමග සමගයි සකස් වෙන්නේ. මොනවාද නාම ධර්ම පහ? ඒකට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. පස්ස වේදනා සංඥා අන්සිත නාසය සම්බන්ධ කරගෙන ආත්මසි මන අරමුණු කරගෙන හටකයි සබ්බ චිත්ත කියලා කියවේ. එතකොට මේ සබ්බ චිත්ත කියන්නේ හැම සිතක් සම්බන්ධයෙන්ම මේ සිත්විලි පහ සකස් වෙන්න ඕන. ඒ සිත්විලි පහ සකස් වෙනකොටම තමයි ක්‍රියාත්මක භාවයක් තියෙන්නේ. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? ඇහැ සම්බන්ධයෙන් වර්ණ රූපයේ ඇදී පවතින අවස්ථාවේදී විඥාන සකස් වෙනවා. ඒ විඥාන සකස් වෙනකොට කියන්නේ චක්කු විඥානය. මේ විඥාන සකස් වෙනකොට නාම ධර්ම පහ සකස් වෙනකොට අපි කියනවා බලනවා කියලා. එතකොට හඳුනා ගැනීමට අනුව වැඩ කරන්නේ මොකද්ද? හඳුනාගත්තේ වර්ණ රූපයක්නේ. වැඩ කරන්නේ ඇහැ. හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් වැඩ කරන්නේ කන. ওই විදිහට මෙන්න මේ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය තමයි සිත. දැන් මේ නාම ධර්ම පහත් පොඩ්ඩක් අපි මේ අවස්ථාවේදී දැනුවත් වෙමු. පස්සේ කියලා කියන්නේ දැන් මේ පස්ස පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. මේ නාම ධර්ම පහනේ සබ්විචිත සාධාරණයිසයි කියලා මෙතෙන්දි පෙන්වුම් කරලා තියෙන්නේ. කොහොමද ඒ නාම ධර්ම පහ සකස් වෙන්නේ? අභ්‍යන්තර රූපයට බාහිර රූපේනවා. අසකරණාස දිව කය මන කියනා වූ අභ්‍යන්තර රූපය බාහිර රූපේ තමයි වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මෙන්න මේ රූප මෙන්න මේ ආයතන වල තියෙන ප්‍රසාද රූපයට ඇදී පැවතුන අවස්ථාවේදී ආන දෙකක් එකතු වෙනවා දෙකක් එකතු වෙනකොට ද්වයම් පටිච්ච විඥානං විඥානීය සකසිනවා විඥානීය කියන්නේ ධාතුවක් එතෙන්දී අපි සාමාන්‍යයෙන් විවරණය කරන්නේ කොහොමද බාහිර ලෝකයේ ගැන දැනුවත් වුණා බාහිර වර්ණ රූපේ දැනුවත් වුණා ඒක කියනවා කියන්නේ චක්කු විඥානය බාහිර ශබ්දයේ දැනුවත් වුණා එතෙන්දී අපි ප්‍රකාශ කරන්නේ සෝත විඥානය කියලා බාහිර ගන්ධයේ දැනුවත් වුණා එතෙන්දී කියනවා ගාහන විඥානය කියලා ඔය විදිහට විඥානය කියන්නේ ධාතුවක් ඒ විඥාන ධාතුව සකසනකොට නාම ධර්ම පහයි. ද්වයම් පටිච්ච විඥානං විඥානපත්‍ය නාම රූපං. එතකොට නාම ධර්ම පහ මොකද්ද? පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාරය. පස්යෙන් කරන්නේ මොකද්ද? තුනක එකතුවක්. තින්නම් සංගති පස්සෝ. මොනවාද තුන? අභ්‍යන්තර රූපයයි, බාහිර රූපයයි, විඥානයයි. තුනක එකතුව. ආනෙකට කියනවා පස්සය කියලා. මේ නාම ධර්මවල බලවත්ම නාම ධර්මයේ තමයි පස්සය. ඊළඟට දැන් මේ නාම ධර්ම පහේ තියෙනවා තවත් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර්ය. දැන් එතනදී මේ මනසිකාර්ය කියලා වචනයක් ඉදිරියලා තියෙනවා. මනසිකාර්ය කියන්නේ මනිනී ක්‍රියාකාරීත්වය. දැන් මන කියන්නේ හිත නෙවෙයි මන කියලා රූපයක් තියෙන බව මම පැහැදිලි කරගත්තා. ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් ඇහි ක්‍රියාකාරීත්වය බැලීම, අනී ක්‍රියාකාරීත්වය ඇසීම. නාසී ක්‍රියාකාරීත්වයේ ආග්‍රහණය කිරීම ওই විදිහට මන කියනා වූ රූපේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒකට කියනවා මානසිකාර්ය. මොකද හේතුව මෙන්න මේ පින්වතුනේ හැම සිතක්ම සකස් වෙන්නේ මන පූර්වාංගම කරගෙන. ධම්පදී අතිශේෂ්ඨ ගාථා ධර්මයක් තියෙනවා. මනෝ කුබ්බං ගමා ධම්මා මනෝ සිත්තා මනෝමය. ඒ ගාථා ධර්මයෙන් ශාන්තිනායකයන් වහන්සේ පෙන්눔 කරන්නේ මොකද්ද? හැම සිතක්ම ධම්මා කියන්නේ හිත. මොකද ධම්මා කියන්නේ සීලෝම ලෝක ධර්මයන් මේ සිත තුළ ජනිත වෙලා තියෙනවා. සකස් වෙලා තියෙනවා සීලෝම ලෝක ධර්මයන් මොනවාද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. ස්කන්ධ පහම සිත තුළ ජනිත වෙන නිසා ඒකට කියනවා සබ්බ කියලා. එතකොට එතෙන්දි දේශනා කරන්නේ ඒකයි මනෝ පුබ්බංගම ධම්මා කියලා වචනේ දේශනා කළේ ඒකයි ධම්මා කියන්නේ හිත ඒ හැම සිතක්ම සකස් වෙන්නේ කුමක් පූර්වාංගම කරගෙනද ශ්‍රේෂ්ඨ කරගෙනද මනින් මන එතකොට ආන්ගේ මනීය ක්‍රියාකාරීත්වය තමයි මේ නාම ධර්ම පහේදී මෙතෙන්දි ප්‍රකාශ වෙලා තියෙන්නේ මානසිකාර්ය කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වය දැන් අපිට හදිසි අවස්ථාවකදී මොකක් හරි gedara ඉන්න අවස්ථාවේදී gediyak වැටෙනවා ගහකින් එකපාරට මේ gediya මොකද්ද පොල් gediyakද දෙල් gediyakද වෙන යමක් දෙයක්ද කියලා අපි දන්නේ නැහැ ඒ ශබ්දයේ රූපය කනට වැදුන අවස්ථාවේදී හටගන්නවා විඥාණය. මොන විඥාණයද? ශෝත විඥාණය. ඒ ශෝත විඥානේ සකස් වෙනකොට ওই නාම ධර්ම පහ ආර්කිය විදියට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. එතකොට පස්සේදී මොකද්ද ආවේ? ඒ පස්සේමනේ මොකද්ද? ශබ්ද රූපය. ඒ එකම මනසිකාරයෙන් වේදනාවටයි සංඥාවටයි චේතනාවටයි යොමු කරනවා. මනසිකාරය කියන්නේ මොකද්ද? මෙනෙහි කරන්නේ මොකද්ද මෙනෙහි කරන්නේ? අර කනට ඇදී පැවතුනා වූ ශබ්ද රූපය මෙනෙහි කරනවා. මෙනෙහි කිරීම තුලින්ම තමයි වේදනා සංඥා චේතනාවලට යොමු කරන්නේ. මේක ස්වභාව ධර්මයක් කවුරු විශ්ින් කරන දෙයක් නෙවෙයි මනෙහි ක්‍රියාකාරීත්වයක්. දැන් ඒ ආයතන වල තියෙන ක්‍රියාකාරීත්වය තමයි මානසිකාරී කියලා කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වය. මන කියන්නේ මේ කය සම්බන්ධයෙන් සත්‍යය තුළ තියෙනා වූ ප්‍රධාන ඉන්ද්‍රිය. ඇස, කන, නාසය, දිව, කය, මන. මන කියන්නේ හිත නෙවෙයි රූපය. ඒකේ ක්‍රියාකාරී තමයි මානසිකාර්ය. එතකොට මානසිකාර්යෙන් අර ස්පර්ශුණා වූ ශබ්ද රූපය යොමු කරනවා වේදනාවට. වේදනාවට යොමු කරාම ඒ කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා. අපි තව රහත් වෙලා නැත්තම් කොහොමවත් එතෙන්දී ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒක ස්වභාව ධර්මයක්. රහතන් වහන්සේලා සම්බන්ධයෙන් ওই ශබ්ද රූපේ ඇදී පැවතුන අවස්ථාවේදී මොකද වෙන්නේ? වේදනා චෛසිකයේ තියෙන කැමැති බව හා අකමැති බව පමණයි. එතනදී වින්දනයට යන්නේ නැහැ. කැමැත්ත ළඟ නතර වෙනවා, අකමැත්ත ළඟ නතර වෙනවා. එතකොට යන්නේක අවබෝධ කරගන්න ඕන නම් මේ පින්වතුන් ඊළඟට වේදනා චෛසික කිව්වේ එකයි. එතකොට වේදනාවට නිකම් යොමු වෙන්නේ මානසිකාරයෙන් ස්පර්ශනා රූපය වේදනාවට යොමු කරනවා. එතකොට කැමැත්තට ඇලෙනවා අකමැත්තට කැටෙනවා. ආනිතින් තමයි තණ්හාවට යන්නේ. ඔය සිත අපිරිසිදුන අවස්ථාව තම පොඩ්ඩ මතක් කරේ වේදනා චෛසිකයේ තියෙනා වූ කැමැත්තට හා අකමැත්තට යන්නේ කුමන නිසාද මේ සිත සකස් වීම සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් නැති අවිද්‍යාව තුළ සිටිනා වූ අය ගන්නේ මොකද්ද නිත්‍යයි කියලා ගන්නවා මොකද්ද ගන්නේ මේ ස්පර්ශ වුණා වූ රූපය නිත්‍යයි කියලා ගන්න ගාම මොකද වෙන්නේ කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා ඇලීම ගැටීම කියන්නේ තණ්හාව තණ්හාව කිව්වත් එකයි අවිද්‍යාව කිව්වත් එකයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා දේශනාව සඳහන් වෙන්නේ ඔන්න ඔය භවේත සිත් සකස් වෙන ස්ථානය වේදනා චෛසිකයේදී කැමැත්තට එළෙනවා අකමැත්තට ගැටෙනවා ඊළඟට සංඥා කියන්නේ හඳුනාගත්තා මෙතෙන්දී හඳුනාගන්නේ මොකද්ද ශබ්ද රූපයක් කියලා පස්ස වේදනා සංඥා චේතනා කියන්නේ ක්‍රියාත්මක භාවය මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් වැඩ කරනවා කන වෙන එකක් වැඩ කරන්නේ නැහනේ ආයතන හයෙන් එකක්. හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් වැඩ කරන්නේ කන. හඳුනාගත්තේ ගන්ධ රූපයක් නම් වැඩ කරන්නේ නාසය. හඳුනාගත්තේ වර්ණ රූපයක් නම් වැඩ කරන්නේ ඇහැ. ওই විදිහට ආයතන හයෙන් එකක් වැඩ කරනවා ඒ හඳුනා ගැනීමට අනුව. හැබැයි මෙතනදී කවුරුත් කරන දෙයක්ුත් නෙවෙයි කම්මස්සකාරකෝ නැති කියලා බුදුන් දේශනා කරේ එකයි ක්‍රියාත්මක භාවයක් තියෙනවා. කරන්නේක් නැහැ. කරන්න කවුරුත් ඉන්න බෑනේ. මෙන්න මේ අවබෝධ කරගන්න මෙතනදී පැහැදිලිවම ඔතන තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන ඊ타ත්ම ගැඹුරු අවස්ථාවක් බුදුහාඳුර ඉතා ලිහිල්ව අපිට ලිහිල් භාෂාවකින් මේක පැහැදිලි කරලා දීලා තියෙනවා මෙන්න මේ සිත සකස් වෙන මූල ශක්ති ස්වභාවය දැන් අපි ඉස්තරා ප්‍රමාණයට දැනගත්තා මේ සිත සකස් වෙන්නේ කොහොමද එනම් සත්‍ය සම්බන්ධයෙන් තියෙනා වූ ආයතන හය උපකාරී කරගෙන ඒ ආයතන වල තියෙනා ප්‍රසාද රූපයට බාහිර ලෝකයේ තියෙනා වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප ආදී ඒ බාහිර ලෝකයේ තියෙනා ඒ රූප හය මේ සත්‍ය සම්බන්ධයෙන් තියෙනා ප්‍රසාද රූපයට ඇදී පැවතන අවස්ථාවේදී හය පොලක විඥාන සත්‍ය සකස් වෙනවා. විඥාන හයක් නැහැ. විඥාන හයක් නැහැ. එකම විඥාන සත්‍ය ස්ථාන හයක සකස් වෙනවා පමණයි. ඒ ස්ථාන අනුව ඒවලට දන් දාලා තියෙනවා. මොනවාද දන් දාලා තියෙන්නේ? ඇහැ උපකාරී කරගෙන සකස් වෙන විඥාණයට කියන චක්කු විඥාණී කියලා. එතකොට කන උපකාරී කරගෙන සකස් වෙන විඥාණයට කියනවා සෝත විඥාණී කියලා. නාසය උපකාරී කරගෙන යම්කිසි විඥාන ශක්තියක් සකස් වෙනවා නම් ඒකට කියනවා ගාහන විඥාණය. ওই විදිහට දිව උපකාරී කරගෙන ජීවහා විඥාණය, කය උපකාරී කරගෙන කාය විඥාණය, මන උපකාරී කරගෙන මනෝ විඥාණය. එතකොට දැන් පැහැදිලි කරගත්තා විඥානයේ හය පොලක සකස් වෙන බව හැබෑව. විඥාන හයක් නෙමෙයි. දැන් පොඩි උදාහරණයක් කියනවා නම් අපි ওই ගින්දර අවුලා ගන්න යම්කිසි දෙයක් උපකාරී කර ගන්නවා. එතකොට පොල් කොළ ගින්දර, හනසු ගින්දර, දර ගින්දර, එතකොට වෙනත් පැට්‍රල් ගින්දර, භූමි තෙල් ගින්දර කියලා කියනවනේ. මේ ගින්දර කියන එක ඔක්කොම එක හා සමානයි. නමුත් මේ ගින්දර සකස් කර ගැනීම සඳහා ගින්දර අවුලා ගැනීම සඳහා අපිට යම් කිසි දෙයක් උපකාරී වුණානේ ඒ උපකාරී වුණා වූ දේ උපකල්පනය කරලා අපි කියනවා හනසු ගින්දර. හනසු ගින්දර. එතකොට ගින්දර සකස් කර ගැනීමට උපකාරී වුණේ කුමක්ද හනස? ඊළඟට දර ගින්දර කියනවා. ගින්දර උපකා ගින්දර සකස් කර ගැනීමට උපකාරී වුණේ මොකද්ද? දර. ඒ නිසා එතෙන්ද කියන්නේ මොකද්ද? අර විදිහට නන්දාගෙන තියෙනවා. පොල්කොළ ගින්දර, දර ගින්දර, හනසු ගින්දර, පෙට්‍රල් ගින්දර. ඒ වගේ තමයි පින්වත්නි මෙතන විඥාන සත්‍ය සකස් වීම සඳහා ඒ ආයතන උපකාරී වුණ නිසා අපි ඔට කියනවා අර නම දාලා තියෙනවා. ඒකට කියන්නේ කොහොමද? චක්කු විඥානය. එතකොට ඇහැ උපකාරී කරගෙන සකස් වූ නිසා චක්කු විඥානය කියන නම දාලා තියෙනවා. ඉතින් මේ විඥාන ශක්තිය අපි කතා කරන්නේ කුමන්සාද? සිත සකස් කිරීමේ මූල ශක්තිය උතන තමයි. විඥානය තමයි එතෙන්දී ලෝකේ ක්‍රියාකාරීත්වයක් සකස් වීමක් අපි දකින්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙනවා විඥානේ පහ වුණොත් එහෙම මෙතෙන්දී ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. සොහොන් දර කැලලක් හා සමාන බිම වැටෙනවා. ඒ නිසා බුදුහාම දේශනා කළේ මෙන්නේ විඥාන ශක්තිය සකස් වෙන්නේ කොතනද? සත්‍ය සම්බන්ධයෙන්. ඒ නිසා දැන් අර මරණයක් සිදුන අවස්ථාවක් ඔයත් පොඩ්ඩක් හිතලා බලන්න මරණයක් සිදුනා කියන්නේ මොකද්ද? එයාගේ කය සම්බන්ධයෙන් තිබුණා වූ ක්‍රියාකාරීත්වයක් නැහැ. එතන තියෙනවා විඥානයේ ශක්තිය පහ නිසා අචේතනික කියලා වචනේ දීලා තියෙනවා. අචේතනික. එතකොට ඒ මරණය සිදුන අවස්ථාවක් අපි සිහියට ගත්තොත් එතනදී අපි කතා කරන්නේ මොකද? අචේතනික වස්තුවක්. එතකොට මේ සත්‍ය සම්බන්ධයෙන් මෙතන තියෙන සචේතනික. මරණය සිදුන අවස්ථාවේදී අචේතනික මෙතන කියනවා සචේතනික. ඊළඟට තවත් අවස්ථාවක් වශයෙන් කියන්න පුළුවන් අතන කියන්නේ අවිඥානික. ඔන්න විඥානේ වචනේ ඉඳලා තියෙනවා. අවිඥානික කියලා කියන්නේ විඥාන ශක්තිය නැති නිසා. දැන් එතකොට සත්‍යයට කියන්නේ සවිඥානික. එතකොට මලමිනියට කියන්නේ අවිඥානික අචේතනික. මේ සත්‍ය සම්බන්ධයෙන් කියන්නේ සවිඥානික සචේතනික. දැන් මෙතනදී බොහොම පැහැදිලි වෙනවා විඥානය කියන්නේ සිතුවිලි සකස් කිරීමේ ශක්තිය. විඥාන කියන්නේ ධාතුවක් මොනාදි ධාතුව සත්‍ය සම්බන්ධයෙන් පමණයි ඔක සකස් වෙන්නේ ආයතන හය මුල් කරගෙන මේක ධාතුවක් සිත සකස් කිරීමේ ශක්තිය සවිඥානික අවිඥානික සත්‍යයට සවිඥානික කියලා කියනවා පරිබාහිර ලෝකයේ තියෙන හැම දෙයකටම කියන්නේ අවිඥානික දැන් මේ මලමිනියක් මේ ගස්ගල් පර්වත ආදී දේවලුත් සාමාන්‍යයෙන් මේ මේසපුතු ආදී ඔක්කොමත් ඔක්කොම එක හා සමානයි. රූපස්කන්ධය පමණයි. ඒතර ප්‍රාණයක්, ජීවයක්, හැඟීමක්, දැනීමක් මොකුත් නැහැ. අවිඥානිකයි. ඒ නිසා ඒකට කියනවා අවිඥානික සත්‍යයට කියන්නේ සවිඥානික. එතකොට අවිඥානික කියන්නේ තේරුම කද්ද අචේතනිකයි. සිතුවිලි සකස් කිරීමේ හැකියාවක් නැහැ. අවිඥාන කට්‍යය තියෙනවා නම් එහෙනම් සවිඥාන කට්‍යය තුළ තමයි සචේතනිකත්වය කියලා කියන්නේ. එහෙනම් පින්වත්නි හොඳට අවබෝධ කරගන්න විඥානය කියන්නේ සිත සකස් කිරීමේ ශක්තිය, සිතුවිලි හට ගැනීමේ හැකියාව ඇතිතන. ආනිසා බුදුහන් දේශනා කරන විඥාන ශක්තිය හට ගන්නකොටම සිතිවිලි පහක් සකස් වෙනවා. මොනවා සිතිවිලි පහ? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. ඔය ඔක්ක තමයි සිතේ ස්වභාවය. දැන් ඔන්න ඔය සිත තමයි පින්වත්නි භවයට යන්නේ. අපි මෙතෙන්දී හොඳට දැනගන්න ඕනේ සිත සකස් කිරීමේ ප්‍රධාන ඉලක්කය ගැන අපි මෙතෙන්දී බුද්ධි ගෝචරව හිතලා බලන්න ඕනේ. ඒ එතනින් අපිට අවබෝධ කරගන්න ඕනේ සත්‍ය සම්බන්ධයෙන් විඥාන ශක්තිය සකස් වෙන අවස්ථාව. දැන් මේ සිත භවයට යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපි උපකල්පනය කරලා බලමු බුද්ධානුමතයට අනුව. දැන් බලන්න ඕනේ දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ අර චුද්ධ අපේත විඥානෝ කියලා. ඔය කුමක්ද සත්‍ය සම්බන්ධයෙන් තියෙනා වූ ආයතන 6 මරණ මොහොතේදී ඉස්ලාම ආයතන පහයි ලොප් වෙන්නේ. ඉස්ලාම් පහක් ලොප් වෙනවා. මොනවාද පහ? මේ ගොරෝසු කයට සම්බන්ධ වෙලා තියෙනවා ඇස, කන, නාසය, දිව, කය. එතකොට මරණ මොහොතේදී ওই පහ තමයි ක්‍රියාවිරහිත වෙන්නේ. ක්‍රියාත්මක නැහැ. අචේත ප්‍රාණ ප්‍රාණයක් භාවයට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ එතෙන්දී සිත නිරුද්ධ වෙන්න ඕන්න මෙන්න කියද්දී මේ පහම ලොප් වෙනවා. ඊට පස්සේ ඔය මන වැඩ කරනවා. මනමුකුත් වෙන්නේ නැහැ. ඒ මන තියෙන මොනවාද? ආසන්න කර්ම, ආචින්න කර්ම, ගරු කර්ම, කටත්තා කර්ම. ඔන්නෝ තමයි අවසාන අවස්ථාවේදී ධම්ම රූප. ඒ දැන් අර ඇහැට වර්ණ රූපේනවා වගේ කනට ශබ්ද රූපේනවා වගේ මේ ආයතන දැන් වැඩ කරන්නේ නැත්නම් කොහොමවත් වෙන්නේ වැඩ කරන්න බෑනේ. ඒවයි ප්‍රසාද රූපය නැහනේ. ප්‍රසාද රූපේ නැහැ කියලා කියන්නේ ඒවයි ප්‍රසාද රූපය සම්පූර්ණයෙන් නැතිලා ගිහිල්ලා මරණ අවස්ථාවේදී. එතකොට වැඩ කරන්නේ මොකද්ද? මන. ඔන්න ඔය මනට එනවා තමන් කරපු කියපු දේවල්. එතකොට එන්නේ කොහොමද? ධම්ම රූප. එතකොට වැඩිපුරම වැඩ කරන්නා වූ බලවත් ආයතනයක් බවට පත් වෙන මේ ආයතනේ මන ආයතනේ. ඒ මන ආයතනේ තියෙන්නේ මොකද්ද? අර ආසන්න කර්ම, ආචින්න කර්ම, ගරු කර්ම, කටත්තා කර්ම. එන්න ওই කර්මයක් ඒ කියන්නේ සිතුවිල්ලක් හොඳ හෝ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. එතකොට මේ සිතුවිල්ල එනකොටම ඒකට කියන්නේ ධම්ම රූප. එතකොට ධම්ම රූප කොහට දෙන්නේ? කනටවත් ඇසටවත් නාසයටවත් නෙවෙයිනේ එන්න ඕන ධම්ම රූප මනට ධම්ම රූපයක් ඇදී පැවතුන අවස්ථාවේදී හට ගන්නවා සිත ආනිකට කියන චුති චිත්තය කියලා ඒක තමයි සිත ද්වයම් පරිච්ඡ විඥාන මොන විඥාන සකස් වෙන්නේ මනෝ විඥානය වෙන විඥාන සකස් වෙන්න බෑනේ මන විතරනේ තියෙන්නේ එන්නේ මොනවාද ධම්ම රූප මනේ තියෙනා ප්‍රසාද රූපේට අර ආසන්න කර්ම ආචින්න කර්ම ගරු කර්ම කටත්තා කර්ම කියන්නේ ඒකෙන් එකක් ඇවිල්ලා දෙකක් එකතු වෙනවා මොකද්ද දෙක අභ්‍යන්තර රූපේ මන බාහිර ධම්ම රූපේ දෙක එකතු වෙනවා මොකද වෙන්නේ විඥාන ශක්තිය සකස් වෙනවා ආන්ගේ විඥාන්ති කියනවා මනෝ විඥානි කියලා එතකොට විඥානේ තමයි ඔන්න විඥානේ තමයි මේ සත්‍ය සම්බන්ධයෙන් අවසාන අවස්ථාවේදී චුද්ධෝ අපේත විඥානෝ කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙනම් ඔය විඥාන ශක්තිය සකස් වෙන්න නම් මන තියෙන්න ඕන. මනක් නැති තැන විඥානය සකස් වෙන්න බෑ. මනෝ විඥානය සකස් වෙන්න නම් අනිවාර්යයෙන්ම රූපයක් තියෙන්න ඕන. මොන රූපේද? මන කියන රූපය. එතකොට ඒ මනෝ කියන මන කියන රූපයට ඒකේ තියෙන ප්‍රසාද රූපයේ ධම්ම රූපයේ ඇදී පවතින අවස්ථාවේදී සකස් වෙනවා සිතක්. ඒකට කියනවා චුටි චිත්තය. එතකොට විඥාන ශක්තිය තනියම නෙවෙයි භවයට යන්නේ. විඥානයක් ගමන් කරනවා, මනක් ගමන් කරනවා, චුටි චිත්තයක් ගමන් කරනවා. මෙන්න මේ අවස්ථා තුනම තමයි භවයට ගිහිල්ලා ප්‍රතිසන්දිෂිතක් බවට පත් වෙන්නේ. මෙන්න මේ ප්‍රතිසන්දිෂිතක් බවට පත් වෙනා වූ සිත නතර කර ගැනීම භව නිරෝධය කරන්න නම් මේ සිත සකස් වෙන්නේ කොහොමද භව නිරෝධය කරන්නේ කොහොමද කියලා අපි පැහැදිලිව නිර්වල බුද්ධාන් මතයට අනුව අවබෝධ කරගත්තේ නැත්නම් කවදාකවත් මේ සිත භවයට යාම නතර කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා මෙතෙන්දී අපි පොඩ්ඩක් ඊළඟට සලකා බලමු මෙන්න මේ සත්‍ය සම්බන්ධයෙන් සකස් වෙන ආයතන හය ගැන කතා කරගත්තානේ දැන් මේ හැම ආයතනයක්ම පින්වත්නි රූප කියලා කියන්නේ. ඔය හැම ආයතනයක් මොකද්ද? රූප. එතකොට චක්කු ආයතනේ, සෝත ආයතනේ, ගාහන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. දැන් මේ හැම ආයතනයක්ම රූප නම් රූපයක් කියන්නේ ධාතු හතරක්. රූපයක් කියන්නේම ධාතු හතරක්. ඒතර සත්‍ය සම්බන්ධයෙන් දැන් මේ පින්වතුන් දන්නවා දෙතිස් රූපයක් තියෙනවා. මේ ලෝකේ කොටස් දෙකකට බෙදනවානේ. සිත සහ කය. කය තමයි වෙනම වෙනම ඒක කෑලි කොටස් වලට ගලවලා ඒකේ පිළිකුල අසුභ අසාර භාවය දකින්නේ. එතකොට මේ දෙතිස් රූපයක් රූපයක්. ඒ දෙතිස් රූපය ඒක රාශුන අවස්ථාවේදී එක නමක් තියෙන එකක් තියෙන එකට කියන්නේ කය. කය කියන්නේ රූපයක්. අර කැලිසිස් දෙකට අපි නන්දාලා තිනවා කුමක් සඳහාද? එකින් එක වෙන් කර හඳුනා ගැනීම සඳහා කේස් ලොම් නිය දත් හැම මස්නහර කියලා නන්දාගෙන තිනවා කොහොම සඳහාද තව රූපයකින් තව රූපයක් වෙන් කර ගැනීම සඳහා ඒකට කියන්නේ සම්මුති නාම ඒවට සම්මුති නාම කියනවා ඒ 32 එකතු නාම මෙන්න මේ කයටත් කය කියලා දාලා තිනවා ඔය කය කියන නම අයින් කළාම සම්මුති අයින් කළාම අත් වශයෙන්ම තියෙන මොකද රූපයක් ඊට එහා දෙයක් නැහැ හැබැයි බාහිර ලෝකයේ තියෙන රූප වලට වැඩිය වෙනසක් තියෙනවා ඒක වෙනස මොකද්ද කොහොමද දකින්නේ පටික්කුල මනසිකාරය පිළිකුලයි අසුභයි අසාරයි දුර්වර්ණයි දුර්ගන්ධයි දැන් මේ පෑදිල මේ පින්වත්තුන පෙන් තියෙන මෙතන තියෙනවා ධර්මාසනයක් ඒ වගේම මේ ශාපගේ දීකුත් තියෙන මේ හැමතැනම තියෙනවා හැම දෙයක්ම රූප මේ ඔක්කොම අචේතනිකත්වයක් ඇති රූප හැබැයි මේ කය කියන එක ඒ වගේ රූපයක්. මේක දැන් මේ අවස්ථාවේදී යම් ශ්‍රේණික මලමිනියක් මෙතන තැම්පත් කරලා තිබ්බොත් එතනත් රූපයක්. හැබැයි අර බාහිරව පේන තියෙන රූප වලට වැඩිය මේ කය අරිට්ටවට වැඩිය වෙනසක් තියෙනවා පිළිකුලයි අසුභයසාරයි දුර්වර්ණයි දුර්ගන්ධයි කිසිම ප්‍රාණයක් ජීවයක් හැඟීමක් දැනීමක් නැති අප්‍රාණික අචේතනික වස්තුවක් ආන් එතනදි අපි එහෙම දැකලා ඊට පස්සේ දකින්න ඕන මේ සත්‍ය සම්බන්ධයෙන් ආයතන හයක් වෙන කියවන ඒවත් රූප එන රූපයක් කියන්නේ මොකද්ද පඨවි ආපෝ තේජෝ වායෝ අසකරණාසී දිවකය මන ඒවත් ඔක්කොම රූප කියලා දැන් පැහැදිලි නේද එතකොට මෙන්න මේ ආයතන 6 සම්බන්ධයෙන් රූප බාහිර කය සම්බන්ධයෙන් රූප මේ රූපයක් කියන්නේ ධාතු හතරක් ධාතුවක් කියන්නේ පින්වත්නි ශක්තියක් ධාතුවක් කියන්නේම ශක්තියක් මොකද්ද ශක්තිය ශක්තියක් කියලා කියන්නේ පඨවි ශක්තිය ආපෝ ශක්තිය තේජෝ ශක්තිය වායෝ ශක්තිය දැන් මෙතන ශක්ති හතරන්නේ ඒ ශක්තියවල තියෙන ස්වභාවය අනුව නමක් දාලා තියෙනවා පඨවි ශක්තිය ආපෝ ශක්තිය, තේජෝ ශක්තිය, වායෝ ශක්තිය. එතකොට මේ ශක්තිය හතර යම් කිසි තැනක विद्यमान වෙනවා නම් එතන කියන රූපය කියලා. දැන් බලන්න ඕනේ මේ ශක්තියක් ඇති වෙන්නේ කොහොමද? ශක්තියක් ඇති වෙන්නේ පින්වත්නි වේගයේ පදනම් කරගෙන. ඕනම දෙයකට ශක්තියක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ චලනයක් ඇති තැන තමයි ශක්තියක් තියෙන්නේ. දැන් මේ පින්වතුන් දන්නවා ඔය විදුලි ජනනය කරන ස්ථාන. එතන තියෙන විදුලි බලාගාරය. ඒ විදුලිය ජනනය කරනා වූ අර විශාල ටර්බයින් යන්ත්‍රය එක තැන තියෙනවා නම් කවදාකවත් එතනදී විදුලියක් ජනනය වෙන්නේ නැහැ. විදුලියක් ජනනය වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? මේක ප්‍රවේගයෙන් වේගවත් කරන්න ඕන. වේගයක් වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ශක්තිය ජනනය වෙනවා. ආන්ගේ ශක්තිය ජනනය කුමක්සාද? වේගය නිසා වේගය කියන්නේ මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා චලනය කිව්වත් එකයි, වේගයක් කිව්වත් එකයි, ප්‍රවර්තනය වෙනවා කිව්වත් එකයි, වෙනස් වෙනවා කිව්වත් එකයි, පවත්ති කිව්වත් එකයි, පවත්නවා කිව්වත් එකයි. ඒ නිසා වෙනස් වෙනවා කියන අදහස තමයි එතනදී අපි ගන්නෙ. එහෙනම් ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව කියන්නේ අනිත්‍යයි. වෙනස් වෙනවා කිව්වත් අනිත්‍යයි, චලනය කිව්වත් එකයි අනිත්‍යයි, ප්‍රවර්තන වෙනවා කිව්වත් එක අනිත්‍යයි. එහෙනම් අනිත්‍යතාවයක් පදනම් කරගෙන වෙනස් වීම පදනම් කරන තමයි මෙන්න මේ ධාතුන්ට ශක්තිය ඇතිලා තියෙන්නේ. එහෙනම් බොහොම පැහැදිලි අපි ඊටාත්ම කෙටි මතක් කරගත්තා වේගයක් ඇති තැන තමයි ශක්තිය ජනනය වෙන්නේ. එහෙනම් මේ ධාතු 6ම මොනවාද ධාතු 6? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියනවා ධාතු 6ම වේගයක්ම පමණයි. වේගයක් නම් නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. එහෙනම් ධාතු හතරෙන් නිර්මාණය වුණා වූ මේ රූපයක් සියලුම රූපස්කන්ධයත් කය සම්බන්ධයෙන් රූපයක් හිත සිත සම්බන්ධයෙන් සිත තුළ විද්‍යමාන වෙන්නා වූ ඒ රූපයක් සියලුම රූපස්කන්ධයගේ ස්වභාවය නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. අනිත්‍ය නම් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. ඕමතින් තමයි ධාතු මනසිකාර්යය පදනම් කරන තමයි මේ ත්‍රිලක්ෂණය උතනදී අපි උද්දීපනය කරලා ගන්නෙ. එතකොට ධාතුවක් ඇතිතන තියෙන්න ඕන ශක්තියක්. ශක්තියක් ඇති වෙන්නේ වේගය පදනම් කරන. වේගයක් නැතිනම් ශක්තියක් ජනනය වෙන්නේ නැහැ. එහෙනම් මේ හැම ශක්තියකටම මූලම ශක්තිය මොකද්ද? වේගය. වේගය කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි. එතන අනිත්‍ය කියලා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියන වචන දෙකම ගන්න ඕන. එකපාරට ඇතිවෙනවා නැති වෙනවා කියන වචන දෙකම ගන්න ඕන. ඒතකොට තමයි වේගය කියලා දෙයක් අපිට विद्यमान වෙන්නේ. එහෙනම් පටිවි ධාතුවත්, ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් කියනවා ශීලූම ධාතුත් එතන රූපස්කන්ධයත් අනිත්‍යයි. ඒතකොට රූප දෙකක් එකතු වෙන අවස්ථාවේදී හටගන්නා විඥානයත් අනිත්‍යයි. රූපයත් අනිත්‍ය නම් නිට්ටයයි සපයි ආත්මයි කියලා ගන්න බෑ. එහෙනම් රූපස්කන්ධය අනිත්‍ය නම් රූප දෙකක් එකතු වෙන අවස්ථාවේදී හට ගන්නවා විඥානයත් අනිත්‍යයි. විඥානය අනිත්‍ය නම් නාම ධර්ම පහක් සකස් වෙනවා නාම ධර්ම පහක් අනිත්‍යයි. පස්ස වේදනා සංඥා චේතනාවන්සිකාරී කියනව නාම ධර්ම පහක් අනිත්‍යයි. විඥාන නාම රූප කියන පින්වතුනි හිත හිතත් අනිත්‍යයි. අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍ය නම් ගත හැකි දෙයක්ුත් නෙවෙයි දුක නම් ගත යුතු දෙයක්ුත් නෙවෙයි අනාත්ම නම් හල යුතු දෙයක්. එහෙනම් සිතක් කියන්නේ හල යුතු දෙයක් මිසක් ගත යුතු දෙයක් නෙවෙයි. ඕනක තමයි ඉස්සල්ලාම අපි මෙතෙන්දී ධර්මානුකූලව බුද්ධානුමතයට අනුව මේ සිත සකස් වෙන්නේ කොහොමද කියලා එක්තරා ප්‍රමාණයකට මේ ධර්ම වෙන මේ පින් උතුම්ට පැහැදිලි කිරීමට අපි උත්සාහ කරේ. ඉදිරි දේශනාවලදී මේ සම්බන්ධතාව ඉතාමත්ම විග්‍රහයක් කරලා මේ පින්තුන් තවත් දැනුවත් වෙනවා භවයට යන සිත ඊළඟට අවබෝධ කරගන්න ඕන භවයට කොහොමද සිත ගමන් කරන්නේ එහෙනම් භවයට යන සිත සකස් වෙන්නේ කොහොමද ඒ ක්‍රියාකාරීත්වය කොහොමද තණ්හාන් වසාගන්නේ කොහොමද භව නිරෝධය කරගන්නේ කියන එක ඉතාමත් පැහැදිලි අවබෝධයක් ඇති කරගත්තොත් මේ භවය තුළදී සත්‍ය අවබෝධ කර නිවන් දැකීමට හැකියාව තියෙනවා එහෙනම් සම්බුද්ධෝත්පාද කාලයේ උතුම් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා වූ අපි ඒ වගේම කර්ම කර්මපර විශ්වාස කරගෙන කියන දේ තේරුම් ගැනීමේ හැකියාවක් උතුම් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා අපිට මේ සත්‍ය අවබෝධයෙන් උතුම්ම නිර්වාණ සම්පත්තියෙන් සංසිඳෙන්නට භව දුක නැති කර ගැනීමට මේ චිත්තානුපස්සනාව ඊටාත්ම වැදගත් වෙනවා කියලා අපිට මෙතෙන්දී උපකල්පනය කරන්න පුළුවන් ඒ උපකල්පනය කිරීම තුළින් ඔය ඇටක් මේ චිත්ත සම්බන්ධයෙන් අවබෝධය ඇති කරගෙන සසර දුක් නැති කර ගැනීම සඳහා මේ ධර්මයේ වාසනාවන්ත වේවා හේතු වේවා වාසනාවන්ත වේවා කියන ආශිංසනීය යුක්ත මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමට සම්බුදු සරණයි සදහම් පීඨයි සංගරකවරණයි ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණක්කන්තු ලෝක ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටාති බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සංසදාති ධර්ම ශ්‍රවණං සංසින් ඔබ හැම දිනාටම යාපතක්ම වේවා ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම කන්නිමහර වේලවනාරාම වාසී අමතගවේසී ආර්ය සමාජී ලේකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරි සීවලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ සාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය චිරජීවන ලැබේවායි ප්‍රසාද කාර්ය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. සියලු දෙනාටම